ආයුබෝවන් යහපතක් වේවා වාසනාව වේවා ප්‍රේක්ෂක ඔබ සියලුම දෙනාට. මනුෂ්‍යත්වයේ ගරුත්වය උදෙසා සියස නාලිකාවෙන් පිදෙන විශිෂ්ට ගණයේ වැඩසටහන් රැසක් අතරේ මෑත කාලීනව අතිශය ජනාදරයට ජනප්‍රියත්වයට පත්වුණු ආගමික වැඩසටහන අපි මෙලෙසින් අදත් අරඹන්නට සූදානම්. මේ ගුරුවදන් සිසුමුවින් සුසර කෙරෙන සුගත පද විවරණ. අද වැඩසටහනට ප්‍රවේශය ලැබ ගන්නට මට හරි අපූරු කවියක් ලැබුණා. ගුරුමවුන් කියා දෙන පාඩමකි දියදමි තබා යනු මැනවි එය කෙලවරක ඔබ ලැමි. සබාදම සුරක ජීවත් වුනොත් මව්බිමි මිය ගියද අමුතු හැඩරුවක් ඇත මලගමේ. ඉතින් අද දවසේ සිතුවිල්ල බවට මේ වැඩසටහනේ පරමාර්ථය බවට මේ කවිය ගුරු කොටගෙන මුල් කොටගෙන සූදානම් අපි අපේ සාකච්ඡාව ආරම්භ කරන්නට. ඒ මත්තෙන් සුපුරුදු පරිදි අදත් අපට නුහුරු නුපුරුදු අමුතු ආගන්තුක නොවන තරමට දැක පුරුදු දැන පුරුදු හුරු පුරුදු ගෞරවනීය ස්වාමින්වයන් වහන්සේ নমස්කාර පූරකව පිළිගන්නටයි මේ සූදානම අද දවසෙත් අප කෙරෙහි අනුකම්පාවෙන් සියස වැදිරි පරිශ්‍රයට වැඩම කරන්නට යෙදුනා නම් කියනට අවසරයි කල්යාණ මිත්‍ර අතිපූජ්‍ය ආචාර්ය කුකුල්පනී සුදස්සි ස්වාමීන් වහන්සේ අපේ හැඳුරුවනේ ඊ타ත්ම ගෞරවයෙන් ගරුසිතින් බැතිසිතින් පින්සිතින් අපි ඔබ වහන්සේ මැදිරි පරිශ්‍රයට පිළිගන්නවා. ඒ වගේමයි මේ වැඩසටහනේ නිරන්තර අනුශාසකත්වයේ අවවාද තිලින කරන සේස මාධ්‍යාලී ගරු සභාපතිතුමන් පී.කේ. E අධිකාරම් මැතිතුමන් එම මැතිණිය කාන්ති අධිකාරම් මැතිණිය සහ පරිපාලන අධ්‍යක්ෂ සඳරුවන් අධිකාරම් මැතිතුමන් ප්‍රමුඛ සමස්ත කාර්ය මණ්ඩලයවත් ඊ타ත්ම ගෞරවයෙන් සිහිපත් කරමින් අපි අපේ වැඩසටහනේ පසුගිය සතියේ නතර කළ තැනින් අද ආරම්භන්නට සූදානම් වෙනවා. හාමුදුරුවනේ දහම් සාකච්ඡාවේ අපි ගිය සතියේ වැඩසටහනින් ඉවර කළා ලෝභය, දේශය, ඊර්ෂ්‍යාව කියන කාරණා සියල්ල කතා කරලා අවසන් කරා. මේ මාත්සරය කියන කොටස නොයසේනම් මසුරුකම කියන කාරණාව තමයි හාමුදුරුවනේ අපි දැන් අද දවසේ කතා කරන්නට සූදානම් වෙන්නේ. අපේ කට වචනේ තිබෙනවා දුන්නොත් දහණය ලැබෙයි නිධානය ඉතින් මෙවැනි කරුණු කාරණා ඔස්සේ පොඩි කාලේ ඉඳන්ම අපේ හිත්වලින් තියෙන මසුරුකමට තියෙන මිතුරුකම අපෙන් අයින් කරන්න තමයි බුදුදහම තුල නිරන්තර උත්සාහ කළේ. හාමුදුරනේ මේ පොතේ විග්‍රහ වෙන අන්දමට සහ බුද්ධඝමේ බුදුදහමේ විග්‍රහ වෙන අන්දමට මේ මසුරුකම කියන කාරණාව බුදුදහමේ විස්තර කරන්නේ කොහොමද සහ ඒ අපි ළඟ තියෙනවද කියන කාරණේ හඳුනාගන්නේ කොහොමද කියන තැනින් අපි අපේ සාකච්ඡාව ආරම්භ කරමු. <laughs> ත්වන් සරණයි හැමදෙනාටම ශහන් මහත්තයා අපි දැන් මුලින්ම මේ සාකච්ඡාවේ කතා කළේ ලෝභය පිළිබඳව මේ ලෝභය සහ මසුරුකම හුඟක් සමීපව ක්‍රියාත්මක වෙන මානසික දුර්ගුණ ලෝභයට වඩා මසුරුකමෙහි තියෙන විශේෂත්වය තමයි දැන් ලෝභයා තමන් සන්තක දේ රැකගන්න උත්සාහ කරනවා ඒ වගේම අලුතෙන් දේවල් ලබන්නට උත්සාහ කරනවා ඒ වගේම ඉන්ද්‍රිය පිනවන්න උත්සාහ කරනවා. ඊට අමතරව මේ මසුරු පුද්ගලයාගේ තියෙන විශේෂත්වය තමයි ඒ තනත්තා තමන් සන්තක දේ රැකගන්න උත්සාහ කරනවා. නොලැබූ දේවල් ලබන්නටත් ඒ තනත්තත් උත්සාහවත් වෙනවා. නමුත් ඔහුගේ තියෙන විශේෂත්වය තමයි අර වෙනත් කෙනෙකුට මේවා ලැබෙන්න තියෙන අවස්ථා හැම විටම වළක්වන්නට උත්සාහ කරනවා. ඒ වගේම දැන් ලෝභී පුද්ගලයා නම් අඩුතරමින් තමන්වත් ඉන්ද්‍රිය පිනවන්නට උත්සාහ කරනවනේ. මේ මසුරු පුද්ගලයාගේ ස්වභාවය තමයි තමන් ඒවෙන් සැප විඳින්න උත්සාහ කරන්නේ නැහැ. තමන් තමන්වත් ඒවා වියහියදම් කරන්නේ තමන්වත් ඒවා පාවිච්චි කරන්නේ නැතුව සංරක්ෂණය කරන. හැබැයි අනුන්ට දෙන්නෙත් නැහැ. එතකොට ඒක තමයි ලෝභයේ ලෝභයේ සහ මසුරුකමේ තියෙන විශේෂම වෙනස්කම. ඉතින් නායක හඳුරෝ ඒ සම්බන්ධව මෙහිදී පැහැදිලි කරනවා. Taman සතු දේ අන්යන්ට හිමි වනුවටද අන්යන්ට එයින් මද වූද ප්‍රයෝජනයක් වනුවටද තමන්ටසේ අන්යන්ටත් පිරිවර රූප ශෝභාව ශරීර ශක්තිය උගත් බව යනාදී තිබනුවටද නොකමැති බව විරුද්ධ ස්වභාවය මාත්සර්ය නමි. මසුරු බව යනුද එයට නමකි. එද නානා වේශයෙන් පහළව සත්වයන් වංචා කරන්නේය. එතකොට දැන් අපේ ශාසන ඉතිහාසයේ ශහන් මහත්මයා මේ වගේ චරිත ගැන ගොඩාක් ප්‍රසිද්ධ කතා තියෙනවානේ මසුරු සිටුවරු ගැන එහෙම නේද? එතකොට ඒ අයගේ ප්‍රකට වෙන ප්‍රධානම ගති ලක්ෂණය තමයි තමන් භුක්ති විඳින්නෙත් නැහැ අනිත් අයට දෙන්නෙත් නැහැ. ඒ මසුරා දේවල් එකතු කරනවා සංරක්ෂණය කරනවා හරියට උදාහරණයක් හැටියට දහමේ දක්වන්නේ රාක්ෂසයින් අරක්ගත්තු විලක් වගේ කියලා. එතකොට ජලකඳකට රාක්ෂයක් කරක් ගත්තොත් ඒ රාක්ෂය ජලකඳ බීලා තමයි පාවිච්චි කරන්නේ නැහැනේ. එතකොට අනිත් කෙනෙකුට ඒක පාවිච්චි කරන්න ඉඩ ඉඩ දෙන්නේ නැහැ. Tamanට වැඩකුත් නැහැ. අනුන්ට වැඩක් ගන්න දෙන්නේ නැහැ. අන්නේ ස්වરૂපය තමයි මේ මසුරුකමෙහි තියෙන බරපතලම හානිය. එතකොට මේ කියන මාත්සර්ය අපේ සිත් තුළ මතුනහම ඒකේ බලවත්ම අවස්ථාව හඳුන්වනවා කදරිය කියලා. කදරිය කියලා කියන්නේ දැඩි මසුරු බව. ඒ දැඩි මසුරු පුද්ගලයා විශේෂයෙන්ම මෙලවට පරලවට බරපතල විදිහට හානි කරගන්නවා. ඒ කියන්නේ ස්වල්ප මාත්‍රයකින්වත් තමන් ඒවා වියදම් කරන්න යන්නේ නැහැ. තමන්ගේ ප්‍රයෝජනයටවත් තමන්ගේ අබුදරුවන් වෙනුවෙන්වත් ඒවා වියදම් කරන්නේ නැහැ. ලෝකේ අනිත් කාටවත් ඒවා හිමි වෙන්නට දෙන්නේ නැහැ. අර රාක්ෂයෙන් අරක්ගත්තු විලක් වගේ ඒවා දැඩි උපාදාන කරගෙන දැඩිව ග්‍රහණය කරගෙන ඉඳලා මැරිලා ගිහිල්ලා අපාගත වෙනවා. ඉතින් ඒ తত্ত্বය විවිධ වංචනික ස්වરૂපයන්ගෙන් අපේ මනසේ මතුවෙන්නට පුළුවන්. ඒ මතුවෙනකොට තේරෙන්නේ නැහැ මේ එන්නේ මසුරුකමයි කියලා. ඒවා සත්භාවයන් විදිහට මතුවෙන අවස්ථා තමයි වංචක ධර්ම හැටියට දක්වලා තියෙන්නේ. බල්ලා පිදුරු කන්නේත් නැහැ, කනගුණාට දෙන්නෙත් නැහැ. ඒතර අපේ හැමදෙරණ වහන්සේ කියන්නේ Taman මේ தත්ත්වයේ භුක්ති විඳින්නෙත් නැහැ. තව කෙනෙකුට විඳින්න දෙන්නෙත් නැහැ. හැමදෙරණේ දැන් ඔන්න වංචක ධර්මයන් සමග අපි මේක සංසන්දනය කරද්දී අපිට මුලින්ම හම්බෙනවා පරීක්ෂාකාරීතාවේෂින් වංචක මාත්‍ය කියන කාරණාව. අපි අන්න එතනින් දැන් මේ වංචක ධර්මවල මේ මසුරුකම වර්ගීකරණයේදී මුල්ම කාරණාව පිළිබඳව පැහැදිලි කරගමු. ඔව් ඇත්තටම දැන් මෙතනදී සහන් මහත්තයා දැන් පරීක්ෂණතා පරීක්ෂාකාරීතා වේශයෙන් වංචක මාත්සර්ය කියන තැන ඉඳලා මේ මසුරුකම පිළිබඳව නායක හඳුරු දක්වලා තියෙන සියලුම ප්‍රභේද අපට හුරු පුරුදු ප්‍රභේද. ඒ කියන්නේ අර ලෝභය සම්බන්ධව දක්වපු ඒ ප්‍රභේදම තමයි මෙතන මාත්සර්ය වංචා කරන විදිහ හැටියට දක්වලා තියෙන්නේ. ඒ කියන්නේ ලෝභය අපේ මනසේ වංචනික විදිහට මතුවෙන්න පුළුවන් විවිධ ක්‍රමවලින් මේ මසුරුකමත් මතුවෙන්නට ඉඩකඩ තියෙනවා. එතකොට ඒකෙන් එක අවස්ථාවක් තමයි පරීක්ෂාකාරිතා වේශය. යමක් කරන කල්හි පරීක්ෂා කොට කරන ස්වභාවය නුවණැතියන්ගේ සිරිතකි. එය දෙලොව වැඩ පිණිසම පවත්නා කරුණකි. සමහර විට සමහරුන්ගේ සිත්හි මාත්සර්ය පරීක්ෂාකාරීතාවයෙන් පහළ වෙන්නේ. යම්කිසි පුණ්‍ය කර්මයකට හෝ ගමේ රටේ ජාතියේ දියුණුව පිණිස කරන දෙයකට හෝ සහභාගී වන්නට මසුරාට කතා කළහොත් එකල්හි ඔහුගේ මාත්සරය පරීක්ෂාකාරීතා වේශය ගන්නේය. එයින් මෙහෙණ ලද මසුරු තැනැත්තේ මේවා කෙරෙන වැඩද කෙලත් කලත් ප්‍රයෝජනයක් වන වැඩදයි නොවිමසා සහභාගී වීම නොසුදුසුය. පරීක්ෂා කර පසුව සුදුස්සක් කරමී සිතා දීමනාව පසුවට තබන්නේය. ඔහුගේ පරීක්ෂණයත් දීමනාවත් එයින්ම කෙලවර වන්නේ. දැන් අපි අර ඊර්ෂ්‍යාව ගැන කියනකොටත් මේ පරීක්ෂාකාරීතාව ගැන කතා කරානේ. එතකොට මේ තැනත්තා යෝජනා කරන ඔය පරීක්ෂා කරලා බලන්න ඕන, හොයලා බලලා කටයුතු කරන්න ඕන කියලා. නමුත් අන්තිමට හොයා බැලීමයි පරීක්ෂණයයි දීමයි ඔක්කොම එතනින්ම නිමාවටපත් වෙනවා. ඒක තමයි ස්වභාවය. හැබැයි විශේෂත්වය තමයි ඔහුට තේරෙන්නේ නැහැ මේ මතුවෙන්නේ මසුරුකමයි කියලා. ඔහුට හැඟෙන්නෙම ඒක තමන්ගේ ප්‍රඥාව කියලා. ඒ කියන්නේ අනිත් අය නම් කිසිම විමසිල්ලක් නැතුව, ਵਿਚාරයක් නැතුව ඔහේ නිකන් දේවල් වලට දෙනවා. මේ සමිති සමාගම් කියලා, පින්කම් කියලා, පන්සලේ වැඩ කියලා, ගමේ වැඩ කියලා, රටේ වැඩ කියලා ඔය එක එක සංවිධාන පිහිටවගෙන ඕවා පටන් ගත්තට ඕවා කෙරෙන වැඩද නැද්ද කවුද දන්නේ? ඕවට නිකන් අහු වෙන්න හොඳ නැහැ. ඕවට නිකන් සල්ලි වියදම් කරන එක තේරුමක් නැහැ. ඉතින් හොඳට හොයලා බලලා යමක් ඇත්තටම කෙරෙන වැඩක් නම් ඒකෙන් ගමට රටට යහපතක් වෙනවා නම් උදව් කරන එක වෙනම දෙයක්. ඔය වගේ නිකන් ආවට ගියාට දේවල් වලට අපි සම්බන්ධ වෙන්න අවශ්‍යතාවයක් නැහැ. පස්සේ වෙලාවක හොයලා බලලා ඒක සුදුසු නම් යමක් දෙන්නම් කියලා ඔහු හිතනවා. ඇත්තටම ඔහු අවංකවම එහෙම හිතනවා වගේ තමයි ඔහුටත් දැනෙන්නේ. අනිත් අයට පේන්නේ. නමුත් ඒ වැඩේ එතනින්ම නිමාවටපත් වෙනවා. අය පස්සේ සෙවිල්ලක් බැලිල්ලක් ඇත්තේ නැහැ. ඒකට හේතුව තමයි ඔහු එහෙම කරන්නේ අර තමන් සන්තක දෙන්නට තියෙන නොකමැත්තත් එක්කලා. අපේ හම්දුරන් වහන්සේ මනාවට පැහැදිලි කරා පරීක්ෂාකාරීතා වේශයෙන් මේ මසුරුකම මතුවෙන්නේ කොහොමද කියන කාරණාව ගැන. හම්දුරනේ දැන් පසුගිය වැඩසටහන් වල කතා කරනු මාතෘකාව ඔස්සේ යනකොට දැන් මේ මසුරුකම විතරයි අපිට ලැබුණු අලුත් මාතෘකාව. ඉතින් ඒ නිසා අපි ඊළඟ කොටසට ගියොත් ඥාන වේශයෙන් වංචක මසුරුකම අපිට කොයි විදියටද හසු වෙන්නේ? ඥාන වේශයෙන් සිතා බලා නුවණින් විමසා බලා කරන කටයුත්තක් මසුරුකමට කොහොමද යොදාගන්නේ කියන කාරණාවයි පැහැදිලි කරගන්න අවශ්‍යයි. ඔව් ඒකෙදිත් සහන් මහත්තයා දැන් අපි සිහිපත් කළා දැන් මෙතන මේ පරීක්ෂාකාරීතාවේශය හැටියට මතුවෙන්නේ ප්‍රඥාවේ ස්වરૂපය වගේ තමයි එතන ක්‍රියාත්මක වෙන්නේ. ඒතර ඒ වගේම තමයි මේ ඥාන වේශයෙන් මාත්සරේ මතුවෙනකොට නායක හම්දුර ඒක පැහැදිලි කරනවා යම්කිසි කරුණක් සඳහා ධනෙ වියදම් කළ යුතු අවස්ථාවක් පැමිණි කලෙහි මසුරාගේ සිත්සි ඒ මසුරු බව සමහර විට ඥාන වේශයෙන් පහළ වේ. වියදම් කළ යුතු ඒ දෙය වියදම් නොකලත් සිදුවන හැටියට හෝ ඒ සඳහා කරන වියදම නිෂ්ඵල වන සැටියට හෝ ඔහුට පෙනෙන්නට වන්නේ. එසේ පෙනුනුයේ මාත්සරය ඥාන වේශයෙන් ඔහුගේ సంతානෙහි පහළ වීමෙන්. ඒ ගැන වඩා වඩා සිතන්න ඔහුට Tamanට වැටහෙන සැටියටම සත්‍ය බවට නොයෙක් හේතු යුක්තිද පෙනෙන්නට වන්නේ. දැන් අර පසුගිය වැඩසටහනේ ශාන් මහතා ඊර්ෂ්‍යාව ගැන කියනකොටත් අපි කිව්වේ ඒක ප්‍රඥාවේ ස්වરૂපයෙන් මතුවෙනකොට ලේසි නෑ හඳුනගන්න. ඒ කියන්නේ යමක් පිළිබඳව අපට වැරදි විදිහට හිතන්න පෙළඹුණහම ඒක ඒකම සත්‍ය බවට නැවත නැවත කරුණු ඉස්මතු වෙවි පෙනෙන්න ගන්නවා. එතකොට දැන් මසුරු පුද්ගලයාට යම්කිසි වැඩක් අනිත් අය යෝජනා කරලා කරන්න සූදානම් වුණාම ඒකෙන් යහපතක් සිද්ධ වුණත් ඕකට මුදල් වියදම් කරන්නේ නැතුව ඕන හැටියට ඕක කරන්න පුළුවන් වගේ පැතිපෙනෙන්න ගන්නවා. එතකොට වැඩේ හොඳයි. හැබැයි ඕකට නිකන් අනවශ්‍ය විදිහට වියදම් කරන්න ඕනේ නැහැ. ඕකට වියදම් කරන්නේ නැතුවත් ඕක කරන්න පුළුවන් කියලා ඔහුට හිතෙන්න ගන්නවා. ඊළඟට සමහර වෙලාවට ඒක කළා වුණාට ඇත්තටම ඔය කරන් කිරීමෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ඔකෙන් ලබන්න බෑ. දැන් අර කම්මැලියට දිවස් තියනවා කියලා කියන්නේ. ඒ මොකද කම්මැලියා වෙහෙස නැතුව ඒක කෙරෙන නොයේ පැති ගැන කල්පනා කරනවා ඊට පස්සේ ඒක නොකෙරෙන පැති ගැන. ඒ කියන්නේ ඕක කලාට වැඩක් නැහැ. ඕකෙන් මෙහෙම වෙන්න මෙහෙම වෙන්න පුළුවන්, මෙහෙම වෙන්න පුළුවන්. ඔය බලාපොරොත්තු වෙන දේ වෙන්නේ නැහැ කියලා කම්මැලියා අතපය වෙහෙසවන්නේ නැතුව දහහක් ಜಾති අරකට අර්ථකතන දක්වන්න උත්සාහ කරනවා. ඒ නිසා තමයි කම්මැලියට දිවස් තියනවා කියලා කියන්නේ. අන්න ඒ වගේ තමයි මේ ඥාන වේශයෙන් දේවල් මතුවෙනකොට ඔහුට ඒ පෙනෙන හැම දෙයක්ම ප්‍රඥාව වගේම තමයි පේන්න ගන්නේ. ඉතින් ඒ නිසා තමයි ඔහුට හැඟෙන්නේ ඕකනම් කලාට කිසි වැඩක් නැහැ. ඕකෙන් ওই බලාපොරොත්තු වෙන දේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මම නම් ඕකට අත ගහන්නේ නැහැ. මම නම් ඕකට උදව් කරන්නෙත් නැහැ. එතකොට ඔහු දැඩිව ස්ථාවරේ ඉන්නෝ ඒක ඔහුට ලෝභකම හැටියටවත් මසුරුකම හැටියටවත් තමන්ගේ වැරද්දක් හැටියටවත් පේන්නේ තමන් ගත්තු ඊටාම හොඳ බුද්ධිමත් ශක්තිමත් තීරණයක් හැටියට තමයි ඔහුට පේන්නේ. එහෙම නැත්නම් ඔහු ඒකට යෝජනා කරනවා. ඕකට ඉතින් ඔච්චර වියදම් කරන්න ඕනේ ඔය වැඩේ මේ විදිහට සරල විදිහෙන් කරන්න පුළුවන්. ඉතින් එතකොට ඒක අනිත් කාටවත් නොපෙනුණු බොහොම තීක්ෂණ යෝජනාවක් වගේ තමයි ඔහුට පෙනෙන්නේ. ඉතින් අන්න ඒ නිසා තමයි ඔහුට එතන තියෙන මසුරුකම කියලා පේන්නේ නැත්තේ. ඒකයි ඥාන වේසයෙන් මතුවීමේ ස්වરૂපය. දැන් අර පරීක්ෂාකාරිතා වේසයෙන් මතුවෙනකොට අන්නේ පුද්ගලයන් පරීක්ෂා කරලා දේවල් කරන්න ඕන කියන ආකල්පය තමයි එතන මූලික වෙන්නේ. මේ ඥාන වේසයෙන් මතුවෙනකොට ඒක කිරීමෙහි නිෂ්ඵල බව, එහෙම නැත්නම් ඒක අඩු වියදමකින් කරන්න පුළුවන් බව ආදී බොහෝ දේවල් Tamanට බොහොම තීක්ෂණ ප්‍රඥාවෙන් දැනෙනවා වගේ දැනෙන්න පටන් ගන්නවා. හොඳයි. අපේ හඳුරන් වහන්සේ මනාවට පැහැදිලි කරමින් සිටි මසුරුකම සහ වංශක ධර්මයන්ට හසු වන ප්‍රභේදයන් පිළිබඳව. පේබන පිටත් සුපින්නතුනි අපි මේ ප්‍රභේදයන් ද්විත්වයක් සාකච්ඡාවට බඳුන්කොට අවසන්. ඉතින් තව දුරටත් ඉතිරි අතිරේක කරුණු බොහෝමයක් ඔබත් සමගින් සාකච්ඡා කරන්නට ඔබට කියා දෙන්නට අපේ හඳුරන් වහන්සේ සැදී පැහැදී සිටින මොහොතක අපට අවසර දෙන්න අද වැඩසටහනින් මෙලෙසින් මේ මොහොතේ ප්‍රධාන පාලක මැදිරිය හා සම්බන්ධ වන්නට. කෙටි විරාමයෙන් අනතුරුව අපි යලිත් සම්බන්ධතාවය ලබා ගන්නවා සිය සමාධි ජාලයෙන් ඔබ වෙතට ගෙනෙන සුගත පද විවරණ වැඩසටහනට. සුපින්නතුනි අපි සාකච්ඡාවට බඳුන් කරමින් සිටියේ මාත්සර්ය නොයසේනම් මසුරුකම කියන කාරණාව. මෙහිදී මේ මසුරුකම වංචක ධර්මයන්ට හසු වෙන ප්‍රභේදයන් දිත්‍යයක් පිළිබඳව අපි සාකච්ඡා කළා. එහිදී පරීක්ෂාකාරීතා වේශයෙන් වංචක මාත්සර්ය සහ ඥානවේශයෙන් වංචක මාත්සාරය කියන කොටස් දෙත්වයම අපේ හාමුදුරන් වහන්සේ ඉතා සරලව අපට පැහැදිලි කළා. හාමුදුරනේ දැන් ඔබ වහන්සේ කිව්වා යමක් කෙනෙකුට දෙන්න හිතෙනවා නමුත් මසුරුකමක් කියන කාරණාව මතුවෙච්ච තැන හොයා බලා දෙන්නට ඕනි. එහෙම නැත්නම් නුවණින් විමසා බලා හොඳ තීරණයක් විදිහට මේ ලබා දෙන්නට ඕනි කියලා මේව ඊට පස්සේ දෙන්නෙත් නැහැ, හොයලා බලන්නෙත් නැහැ. එතකොට ඒ වැඩේ කරෙන්නෙත් නැහැ. එතකොට මෙවැනි තත්ත්වයක් හාමුදුරනේ කෙනෙකුගේ මානසිකත්වයක් ලෙස ගොඩ නැගුණොත් යම්කිසි කෙනෙකුට මේ රූපය කරන නරඹන කෙනෙකුට හිතුනොත් ඔව් මටත් මෙවැනි තත්වයක් මගේ හිතේ නිර්මාණය වෙලා තියෙනවා කියලා. අපිට ඒ සඳහා එයින් අත්මිදෙන්නට තියෙන ළඟම පාර හොඳම පාර මොකක්ද? ඔව් ඇත්තටම ශහන් මහත්තයා දැන් මෙතනදිත් අපි අර මුලින් පසුගිය වැඩසටහනේ කතා කළා වගේ ඊටාම දුෂ්කරම අවස්ථාවකට තමයි මෙතනදිත් එන්නේ. මොකද මේ ප්‍රඥාවේ වේශයෙන් දේවල් මතුවෙනකොට තියෙන දුෂ්කරතාවය තමයි මේ ප්‍රඥාවට හසු වෙන දේවල් හැමතිස්සෙම හරි කියලා තමයි අපිට හැඟෙන්නේ. දැන් අපිට නැවත දේවල් විමසා බලන්න වෙන්නේත් ප්‍රඥාවෙන්නේ. <laughs> මොකද දැන් අපිට මේක හරිද නැද්ද කියලා විමසා බලන්නේ ප්‍රඥාවෙන්. එතකොට දැන් මේ වංචක ධර්මයේ මතුවෙන්නේ ප්‍රඥාවේ ස්වરૂපයෙන්. අන්න එතන තමයි ලොකම අරුබුදේ මතුවෙන්නේ. එතකොට අවශේෂ වංචක ධර්ම තේරුම් ගන්න තරම් පහසු නැහැ. මේ ප්‍රඥාවේ ස්වરૂපයෙන් මතුවෙන වංචක ධර්ම තෝරා බේරා ගන්න. ඉතින් සමහර වෙලාවට අපිට ඒක තේරෙන් තේරුම් යන්නේ යම්කිසි ප්‍රමාණයකින් හානියක් වුණාට පස්සේ වෙන්න පුළුවන්. ඒත් ඉතින් ඒ ගැන පසුතැවෙන්නේ නැතිව ඒ බඳු තැනකදී හරි අපි හඳුනා ගන්න ඕන ඇත්තටම මොකද්ද මේ උනේ කියලා. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් අපි ගොඩාක් නිතරම අහලා තියෙන කතා ප්‍රවෘත්තියක් නේ අදින්න පුබ්බක සිටුතුමා පිළිබඳව. එතකොට අදින්න පුබ්බක කියලා කියන්නේ නොදුන් විරූ තැනැත්තා. ඒ කියන්නේ කවදාවත් ජීවිතේ එහෙම දෙයක් පරිත්‍යාග කරලා අනුන්ගේ යහපත වෙනුවෙන් දීලා නැහැ. ඉතින් ඒ විතරක් නෙමෙයි තමන්ගේ දරුවටම රෝගයක් මතුණු අවස්ථාවෙත් ඔහු හැමතිස්සෙම කල්පනා කරන්නේ මේකට ඉතින් ලොකු වියදමක් කරන්න ඕන නැහැ. සරල විදිහට මේකට ප්‍රතිකාරයක් කරලා දරුවා බේරගන්න පුළුවන් වේවි කියන අදහස තමයි එන්නේ. ඒත් ඒතකොට දරුවා බේරගන්න ඕන කියන ආදරය සෙනෙහස ඔහුට නැතුව නෙමෙයි. දරුවා ගැන හැඟීමක් ඔහුට තියෙනවා. තිබුණා වුණාට ඒ සම්බන්ධව මුදල් විය පැහැදම් කිරීම සම්බන්ධව ඔහුගේ මනෝභාවයන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේක හරියට මේ ශහන් මහත්තයා දැන් අපේ මනස ඔය දැන් කම්පියුටරයක දේවල් අපි ප්‍රෝග්‍රෑම් කළාම යම්කිසි software එකකට සම්බන්ධ කළාම ඒ software එකේ තියෙන විදිහටනේ ඒ ඒ ඒ කම්පියුටරට දාන දත්ත ටික වැඩ කරන්නේ. ඒ ටික සපෝට් කරන්නේ ඒ අදාළ தත්ත්වයන්ට අනුගමනය. අනු ඒ විදිහටනේ අන්න ඒ වගේ තමයි අපේ මනස කොහොමද ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ ඒ විදිහටම තමයි අපි මොකක් ගැන හිතන්න ගියත් අපිට හිතන්න අපි පෙළඹෙන්නේ. එතකොට මසුරාගේ මනස හැමතිස්සෙම දේවල් වියදම් නොවන විදිහට ඒ වගේම ඒවා වැය නොවන හැටියට තියෙන දේ ටිකක්වත් ෂය නැති විදිහේ ක්‍රමෝපායන් වලට තමයි ඔහු හැමතිස්සෙම මේක ප්‍රෝග්‍රෑම් කරන්න හදන්නේ. ඔහුගේ මනස වැඩ කරන්නේ එතකොට එහෙම තමයි. එතකොට දැන් දරුවට ආදරේ තියෙනවා. දරුවා රැකගන්න ඕන. හැබැයි දරුවා රැක ගන්න ඕන කියන කාරණේදිත් ඔහුගේ මනස වැඩ කරන්නේ වියදමක් කියන්නේ නැතුව කොහොමද මේ වැඩේ කරන්නේ. ඒ නිසා තමයි ඔහු එක එක වෙද මහත්තුරු මුණ ගැහිලා අහනවා මෙන්න මේ වගේ රෝග ලක්ෂණ තියෙන කෙනෙකුට ප්‍රතිකාරයක් කරනවා නම් මොන වගේ ප්‍රතිකාරද කරන්න සුදුසු? මොන වගේ බෙහෙත්ද සුදුසු? ඉතින් මොහුගේ හැටි දන්න නිසා අර වෙද මහත්තුරු නිකන් අහ කටට ආපු එකක් කියනවා. මොහු මේක මතක තියාගන්න. මතක තියාගෙන ඇවිල්ලා අරවා කොළපොතු හොයලා තලලා තම්බලා කොහොම හරි දෙනවා. දුන්නන් පස්සේ ඉතින් ඒක රෝගෙට අදාළ ඖෂධයක් නෙවෙයිනේ අර වෙද මහතුරු කියන්නේ. ඒ නිසා අන්තිමට ওই විදිහට තමයි රෝගේ උත්සන්න වෙන්නේ. ඉතින් උත්සන්න වෙලා මරණාසන්න තත්ත්වයටපත් වුණාට පස්සෙත් දරුවට යම්කිසි සෙනෙහසක් තියනවා. තිබුණා වුණාට අර ගෙදරට දැන් මේ දරුවා බලන්න එන අය තමන්ගේ ධනය දකි, තමන්ගේ සම්පත් දකි, එහෙම දැක්කොත් ඒවෙන් මොනවා හරි ඉල්ලයි, ඒවෙන් දෙන්න වෙයි කියන අදහසෙන් කල්ලාතුවම කල්තියාම ඔහු තීරණය කරනවා. එහෙනම් දරුවා බලන්න ආවා වුණත් ගේ ඇතුලේ තියෙන જાති පෙනෙන්නේ නැති හැටියට දරුවා විතරක් බලලා යන්න සලස්සන්න ඕන. එහෙම හිතලා තමයි අර මේ පිළේ පුතාව තිබ්බේ. ඒතකොට දැන් මේ දරුවට ආදරයක් නැතුව නෙමෙයි. දරුවන් අසලකා හැරලා නෙමෙයි දරුවට ආදරේ තියෙනවා. ආදරේ තිබුණා වුණාට දැන් ඔහුගේ සියලුම වැඩ කටයුතු සැලසුම් වෙන්නේ අර අබමල් රේණුවකවත් තරම් දෙයක් වැය වෙන්නේ නැති ක්‍රමයකට තමයි ඔහු සියල්ලක්ම සැලසුම් කරන්නේ. දැන් මේක හරීම සුවිශේෂයි ශහන් මහතා අපි දේවල් සිතන රටාව දැන් ලෝභී එහෙම නැත්නම් නිකන් ඉන්ද්‍රිය පිනවන්න කැමති පුද්ගලයෙක් දේවල් සැලසුම් කරන්න ගියොත් ඔහු හැම දෙයක්ම සැලසුම් කරන්නේ ලස්සනට විචිත්‍රවත්ව පිළිවෙලට ක්‍රමානුකූලව හොඳට ඉන්ද්‍රියන් පිනවන හැටියට එහෙම තමයි දේවල් සැලසුම් කරන්නේ. ඊළඟට කිසිම දෙයක් පිළිබඳව එහෙම ਵਿਚාරයක් නැති පිළිවෙලක් නැති පුද්ගලයෙක් යමක් සැලසුම් කළොත් ඔය නිකන් ආවට ගියාට උඩින් පල්ලෙන් එහෙම තමයි දේවල් සැලසුම් කරන්නේ. අන්න ඒ විදිහට අපේ මනස හිතන්න ඇබ්බැහි වෙලා තියෙන යම් විදිහකටද හරියට අර රේල් පීල්ල උඩ තිබ්බා වගේ ඒ ක්‍රමයටම තමයි යන්නේ. එතනින් හයි වෙනසක් නැහැ. එතනින් වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි මේ යම් යම් මනෝභාවයන්ට ඇබ්බැහි වීම තුළ යම් යම් දුර්ගුණ වලට අපි වසඟ වීම තුළ තියෙන බරපතලකම. ඉතින් එතකොට දැන් මොහු මේ විදිහට තමන්ගේ දරුවා සම්බන්ධව කටයුතු කරලා තමයි අන්තිමට දරුවා මිය යන්නේ. ඉතින් මිය ගියාට පස්සේ අර මලකඳත් ආදාහනය කරලා මේ තාත්තට කොච්චර දුකක් තමන්ගේ දරුවා ගැන දැනුණද කියනවා නම් අර සොහොම් සොහොම් පිට්ටනියට වෙලා මේ මේ තාත්තා අඬනවා. අදින්න පොබ්බක සිටුතුමා හඬා වැළපෙනවා. එතකොට දැන් මට්ටපොණ්ඩලී කුමාරයා බුදුරජාණන් වහන්සේගේ දර්ශනයත් එක්කලා සිත පහදවාගෙන දෙව්ලෝ උපන්නා. එතකොට මේ මට්ටපොණ්ඩලී දිව්‍ය පුත්‍රයාට කල්පනා වෙනවා දැන්වත් මගේ තාත්තගේ ඇස් අරවන්න ඕන කියලා එක්තරා මානවකයෙකුගේ වෙස් මවාගෙන මේ තාත්තා ඉදිරියේ පෙනී සිටිනවා. පෙනී සිටලා තාත්තගෙන් අහනවා තාත් පෙනී සිටලා ඔහුත් අඬනවා. දැන් අර තරුණයත් අඬනවා. දැන් අර තාත්තා පැත්තක අඬනවා. තරුණයත් අඬනවා. දැන් තාත්තා දන්නේ මේ තරුණයා කවුද කියලා. මොකද වෙනත් ස්වරූපයකින්නේ ඇවිත් ඉන්නේ. ඊට පස්සේ තාත්තා අහනවා ඔබ හඬන්නේ ඇයි? පස්සේ මේ මේ තරුණයා කියනවා මේ දරුවා කියනවා මම කරත්තයක් හැදුවා. ඒකට රෝද දෙකක් ඕන. ඉතින් ඒ රෝද දෙකට දාන්න මට ඉරයි හඳයි ඕන. ඒක මට ගලව ගන්න විදිහක් නෑ. ඒකයි මම මේ ආදන්නේ කියලා කිව්වා. එතකොට අර තාත්තා කියනවා මේ අදින්න පුබ්බක සිටුතුමා කියනවා මේ ඒක මහා මෝඩ කතාවක් නේ. ඉරයි හඳයි කොහොමද කරත්තරෝදයකට දාන්නේ? ඉතින් ඔබ මේ ලබන්න බැරි දෙයක් ගැන හඬා වැළපෙන්නේ ඇයි ඒ තරම් අනුවන ඔබ? ඒ නිසා බුද්ධිමත්ව කල්පනා කරලා බලන්න ඕක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි කියලා. ඊට පස්සේ අර දරුවා අහනහන ඔබ අඬන්නේ මොකටද? එතකොට කියනවා මම අඬන්නේ මගේ පුතා නැති වුණා. ඒ නිසායි මම මේ අඬන්නේ. ඒතර ළමයා අහනවා දැන් පුතා කො මේ පුතා ඉතින් ගිනි තියලා මේ අවසන් කළා. දැන් දැන් ඉතින් පුතා නැහැ. එතකොට මේ ළමයා අහනවා දැන් මං අඬන්නේ පේන දෙයක් ඉල්ලලා. එතකොට ඔබ අඬන්නේ පේන්නවත් නැති දෙයක් ගැන. අපි දෙන්නගේ වඩා මෝඩයා කවුද? <laughs> කියලා ඉතින් එතකොට තමයි අදිනමක සිටුවාට තේරෙන්නේ අතරම මේ ළමයා ළමයා පේන දෙයක් ඉල්ලන්නේ. තමන් මේ හඬන්නේ පේන්නවත් නැති දෙයක් ගැන. තමන් කොච්චර මුලාවකද ඉන්නේ කියලා ඔහුට වැටහෙනවා. ඉතින් අන්න ඒ වගේ සමහර වෙලාවට අපේ දෝෂය අපේ වරද අපට වැටහෙනකොට සියල්ල අපට අහිමි වෙලා තියෙන්නත් පුළුවන්. නමුත් කරන්න දෙයක් නැහැ. ඒ දැනෙන තැනදී හරේ Tamanට වැරදුනා කියලා Tamanට පිළිගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ඥාන වේශයෙන් යම් යම් දේවල් මතුවෙනකොට අපිට එහි වරද තේරුම් ගන්න පහසු නෑ. හැබැයි අපි උත්සාහ කරලා බලන්න ඕන තමන් ප්‍රඥාවෙන් වගේ ගත්තු තීරණ ඇත්තටම ඒවැ පිහිටා සිටීමෙන් ඒ යහපත සිද්ධ වෙලා තියනවද? තමන් අනුමාන කරපු තමන් හිතපු ඒ විදිහට සිදු වෙලා තියනවද කියලා පස්සේ කාලෙක හරි පොඩ්ඩක් විමසා බලන්නට ඕන. එහෙම බැලුවහම තමයි අපිට තේරෙන්නේ ඒකෙන් වැඩක් වෙන එකක් නැහැ කියලා මම ඒකට සම්බන්ධ නොවී හිටියට අනිත් මිනිස්සු එකතු වෙලා ඒක කරලා ඒකෙන් යහපතක් වෙලා තියෙනවා. ඊළඟට මුදල් වියදම් කරන්න නැතුව මේක කරන්න පුළුවන් කියලා හිතාගෙන කටයුතු කළාට මුදල් වියදම් කරන්නේ නැතුව කරන්න ගිහිල්ලා වැඩේ නිකන් දිග්ගැස්සීලා තියෙනවා. එහෙම නැත්නම් අමතර තව වැඩි වැඩිපුර වියදම් ඒකට ගිහිල්ලා තියෙනවා. දැන් සමහර වෙලාවට එකවර යමක් වියදම් කරලා කරන්න ඕන වැඩේ ඒ වෙලාවට මසුරුකම නිසා වියදම් කරන්න නැතු උඩින් පල්ලෙන් කරන්න ගිහිල්ලා ඒ වගේ 3-4 ගුණයක් වියදම් කරන්න වෙන අවස්ථා තියෙනවානේ. අන්න ඒ වගේ පසුකාලීනව විමසා බලන්න ඕන ඒ මං ගත්තු තීරණ හැම එකක්ම නිවැරදි වෙලා තියනවද ඒ මං හිතපු ඵලයමද ලැබිලා තියෙන්නේ එහෙම නැත්නම් වෙනත් තත්ත්වයක් කියලා සොයා බලන්න ඕනේ. එහෙම සංසන්දනය කරලා බලනකොට තමයි එහෙමනම් මං ගත්ත තීරණ හැම විටම නිවැරදි වෙලා නැහැ. නිවැරදි වෙලා නැත්තම් ඇයි මට එහෙම අදහසක් ආවේ? අන්න එතෙන්දී තමයි අපිට හඳුනා ගන්න පුළුවන්. එහෙනම් එතන තිබිලා තියෙන්නේ මේ දේවල් වියදම් කරන්න තියෙන අකමැත්ත නේද කියන අපේ හඳුරන් වහන්සේ සඳහන් කළේ අපේ මේ හිත තුළ ගොඩනගෙන මසුරුකම කියන කාරණාව වංචක ධර්මයන්ට හසු වෙනවා නම් අනේ තත්ත්වයන් සූක්ෂමව අප දැනගන්නේ කොහොමද කියන කාරණාව. නමුත් ඒ නුවණින් විමසා බැලීමේදී තරම් ලෙහෙසි පහසු කාරණයක් නොවන වගත් උන්වහන්සේ මතක් කළා. ඒ නිසා හරි පරිස්සමට අර පරිස්සමට අපට ජීවිතේ වැඩ කරන්නට සිදුවන වග ඔබ අමතක කරන්න එපා. නොයසේනම් මේවා වංචක ධර්ම වලට හසුවන්නට පුළුවන්. සමහර විටක එය ඔබට මට නොදැනී අපව අප විසින්ම රවටාගත් දෙයක් බවට පත්වන්නටත් පුළුවන්. හාමුදුරනේ දැන් අපි ඊළඟ කොටසට ආවොත් දහම් සාකච්ඡාව ඉතා කෙටි ප්‍රවේශ කාරණාවක් ලෙසට දැනගන්න අර්ථ සංරක්ෂණතාවේශයෙන් වංශක මාත්සාරය කියන කොටස ඒ කියන්නේ අර්ථ සංරක්ෂණතාවේශයෙන් මසුරුකම කොයි ආකාරයෙන්ද බලපාන්නේ කියන කාරණාවත් අපි ඉතා කෙටියෙන් පැහැදිලි කරගමු. අපි මුලිනුත් සිහිපත් කළා ශහන් මහත්තයා දැන් මේ අර ලෝභය සම්බන්ධ කියවිච්ච කාරණාම මේ මසුරුකම සම්බන්ධවත් මතු කරලා තියෙනවා. එතකොට මේ අර්ථ සංරක්ෂණතාවේශය ලෝභ ලෝභ පුද්ගලයාටත් මතුවෙන වංචක ධර්මයක්. අර්ථ සංරක්ෂණය කියලා කියන්නේ තමන් සන්තක දේ, තමන් සන්තක ධනය, වස්තුව ආදිය සංරක්ෂණය කර ගැනීම. ඒ කියන්නේ ලැබූ සම්පත් සුරක්ෂිතව පරිහරණය කිරීම. ඉතින් ඒක ඊටාම උසස් ගුණයක්. බුදුරජාණන් වහන්සේ පවා දේශනා කරන්නේ යම් කිසි කෙනෙක් ධනය උපයා ගත්තාම ඒ ධනය හතරකට බෙදන්න හතරකට බෙදලා දෙකෙන් පංගුවක් ආයෝජනය කරන්න ඊට පස්සේ තව කොටසක් සුරක්ෂිත කරලා තියන්න අනාගතේ යම් කිසි කරදරයක් ඇති වුණොත් ගන්න හතරෙන් එක කොටසක් විතරක් පාවිච්චි කරන්න. එතකොට හතරක් උපයනකොට ඒකෙන් හතරෙන් එකයි පාවිච්චියට ගන්නේ. අනිත් එක ඔක්කොම ආයෝජනයට සහ සුරක්ෂිත භාවයට. එහෙමනම් බුදුරජාණන් වහන්සේ පවා දේශනා කරලා තියෙන්නේ අභිනවයෙන් දේවල් හරිහම්බ කර ගැනීම සහ සංරක්ෂණය කිරීම අත්‍යවශ්‍ය කරුණක් ඇටේ. දැන් අර දෙකෙන් පංගුවක්ම ආයෝජනය කරන්න කියලා කියන්නේ අභිනවයෙන් උපදවන්නනේ. එතන නොලැබූ සම්පත් ලැබීම, ලැබූ සම්පත් පවත්වා ගැනීම. ඒ දෙකම බුදුදහමේ අගය කරන කාරණයක්. නමුත් ගැටලුව තියෙන්නේ දැන් මේ වටිනා උපදේශයේ මූලික කොටගෙන කටයුතු කරනවා වගේ ස්වරූපයකින් අපේ මනසේ මේ කියන ලෝභය හෝ මසුරුකම ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. ඒ කාරණේ නායක හඳුරු පැහැදිලි කරනවා අමාරුවෙන් සපයන්නා වූ ධනය අකාරණේහි වියදම් කොට නැති කර නොගෙන ආරක්ෂා කරගත යුතුය. එසේ කරන්නාහට දිලිඳු බවින් එසේ නොකරන්නාහට දිලිඳු බවින් නොමිදිය හැකිය. ධනය සැපයේ යුත්තේද ආරක්ෂා කළ යුත්තේද උවමනා දෙයට වියදම් කරනු පිණිසය. උවමනා තැනදීද වියදම් නොකරන්නා වූ තැනැත්තාට ධනෙන් අනර්ථයක් මිස අර්ථයක් නැත. ධනය වියදම් කළ යුතු තැනදීද සමහර විට මසුරාගේ సంతානෙහි ඒ මසුරු බව අර්ථ සංරක්ෂණතාවයේයෙන් පහළ වේ. එයට රැවටුන මසුරා වියදම් කළ යුතු තැනදී ධනය රක්නට ගොස් සමහර විට මහත් දුක් කරදර වලටද පැමිණෙන්නේ. සමහර විට ස්වල්පයක් රැක ගන්නට යාමෙන් සියල්ලද නැසෙන්නේ. දැන් එතකොට සහන් මහත්තයා දැන් යමක් ආරක්ෂා කර ගැනීම, සුරක්ෂිත කර ගැනීම අත්‍යවශ්‍ය දෙයක්. ඒ සඳහා හැමදේම ක්‍රියාත්මක වෙන්නට ඕන. නමුත් මේ මසුරගේ ස්වභාවය තමයි අත්‍යවශ්‍ය තැනදීවත් වියදම් කරන්නේ නැති බව. දැන් අර අදින්න පුබ්බක සිටුතුමාට සිද්ධ වුණා වගේ. ඒ තනත්තාත් කල්පනා කළේ දැන් දරුවාට අසාධ්‍ය වෙච්ච අවස්ථාවල අවස්ථාවේදී ඒ දරුවා සුවපත් කිරීමට යමක් වියදම් කළ යුතුය. නමුත් ඒ අවස්ථාවෙත් ඔහු කල්පනා කළේ ධනය සංරක්ෂණය කරගෙන මෙය කළ හැකිද කියලා. ඉතින් අවසානයේ සිද්ධ වුණේ Tamanට හිටපු එකම දරුවා Tamanට නැති වුණා. අන්න ඒ වගේ මේ මසුරු පුද්ගලයා සුදුසු අවස්ථාවේ පමණක් නෙමෙයි නොසුදුසු අවස්ථාවේ ධනය ආරක්ෂා කරන්න ගිහිල්ලා සමහර වෙලාවට බොහෝ අනර්ථයන් සිද්ධ කරගන්නවා තමන්ට තිබුණු දේවල් නැති කරගන්නවා ඒ වගේම සියල්ලම නැති කරගන්න අවස්ථා පවා තියෙන්න පුළුවන්. ඒ නිසා යම්කිසි කෙනෙකුට ධනය සුරක්ෂිත කරගන්නට ඇතිවන සිතුවිල්ල මසුරුකමක්ද ඥාන සංප්‍රයුක්ත සිතක්ද කියලා තෝරා ගන්නට තියෙන එකම ක්‍රමය තමන් එය ඒ තීරණයට එළඹෙන්නේ ඇත්තටම දේවල් සංරක්ෂණය කරන්න පුළුවන් තැනකදීද එහෙම නැත්නම් යමක් විපහදම් කළ යුතු තැනදී තමන්ට එහෙම හිතෙනවද කියන කාරණේ විමසා බැලීමෙන් තමයි අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ මේක මසුරුකමද එහෙම නැත්නම් ඥාන සංප්‍රයුක්තව හරි හම්බ කරපු දේ නිකන් අයථා විදිහට විනාශ කරන්නේ නැතුව සුරක්ෂිත කිරීමේ ප්‍රඥාවද මේ පහළ වෙන්න කියන කාරණය. මසුරුකම වුණත් ඕනවට වඩා ඕනෙම නැහැ. එහෙම වුණොත් ඔබ ඉතිරි කරන්න ගිය දේවලුත් ඔබෙන් ඇත්තටම නැත්තරම නැති වෙලා යන්නට පුළුවන් කියන කාරණාව අපේ හාමුදුරන් වහන්සේ මනාව පැහැදිලි කළා. ඉතින් අද දවසේ මේ වැඩසටහනේ දෙවෙනි විරාමය එහෙම නැත්නම් අවසන් විරාමය ලබා ගන්නටයි අපි සූදානම අපට අවසර දෙන්න ප්‍රධාන පාලක මැදිරියට ගිහින් එන්න. කෙටි විරාමයෙන් අනතුරුව යලිත් අපි සම්බන්ධතාවය ලබා ගන්නවා ඔබව සම්බන්ධ කරගන්නට සියස සුගත පද විවරණ වැඩසටහනත් සමග. සුපින්නතුනි අපේ සාකච්ඡාවට බඳුන් කරමින් සිටියේ මාත්සරය කියන කාරණය නොයසේනම් මසුරු කමේ වංචක ධර්මයන්ට හසුවන ප්‍රභේදයන් පිළිබඳව. අපේ හම්දුරුවනේ විරාමින් අනතුරුව අපේ සාකච්ඡාවට බඳුන් කරන්න නියමිතව තිබෙන කොටස විචේය දහනතා වේශයෙන් වංචක මාත්සර කියන කාරණාව. එතකොට විමසිලිමත් භාවයේ බොහොම උතුම් කාරණයක්, අත්‍යවශ්‍ය කාරණයක්, අප සතුව තිබිය යුතු කාරණයක්. නමුත් ඒ ස්වરૂපය යම්කිසි වංචාවකට හසු වන අවස්ථාවක් ගැනයි මේ අවධානය. හම්දුරුනේ ඒ ගැන අපි පැහැදිලි කරගමු. මේ කාරණයත් සයන් මහත්මයා අපි ලෝභය සම්බන්ධව සාකච්ඡාවේදී මතු කරපු කාරණයක් විචේය දානතාවය. ඒ කියන්නේ විමසා බලා දන් දීම. දැන් බුදුරජාණන් වහන්සේ හැම විටම විමසා බලා දන් දීම අගේ කොට සලකපු කෙනෙක්. විචේය දානං සුගතප්පසත්තං. විමසා බලා දන් දීම සුගතයන් වහන්සේගේ ප්‍රශංසාවට ලක් වෙන කාරණයක්. නමුත් මේ විමසා බලා දන් දෙනවා කියන්නේ මොකක්ද? ඇත්තටම මේ සිල්වතෙක්ද ගුණවතෙක්ද කියලා සොයා බලන එකත් ඒකට ඇතුළත් වෙන එක්තරා කාරණයක් වෙනවා. නමුත් ඒක පමණක් නෙමෙයි. දැන් විමසා බලා දන් දීම කියනකොට හුඟක් දෙනා සීලවන්තයෙක්ද ගුණවන්තයෙක්ද කියලා විමසා බලන්න පෙළඹිලා තියෙන්නේ එක්තරා වැරදි ආකල්පයක් මත. ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිල්වතුන්ට ගුණවතුන්ට දීම මහත්ඵලයි කියලා. දැන් මහත්ඵලයි කියලා දේශනා කරන්නේ මොකක් නිසාද? සාමාන්‍ය තිරසං සතෙකුට යමක් දුන්නොත් ඒ සතාගේ ජීවිතය රැකෙනවා පමණයි. ඒ ආහාර ටිකම අපි මිනිස්සෙකුට දුන්නොත් ඊට වැඩි යහපතක් ලෝකෙට සිද්ධ වෙනවා ඒ ආහාර ටිකේ. ඒ ආහාර ටිකම භික්ෂුවකට දුන්නොත් ඊට වඩා ලොකු යහපතක් ඒ ආහාර ටිකෙන් ලෝකෙට සිද්ධ වෙනවා. ඒ ආහාර ටිකම රහතන් වහන්සේ නමකට දුන්නොත් ඊටත් වැඩි යහපතක් ලෝකෙට සිද්ධ වෙනවා. එතකොට එකම ආහාරයෙන් වැඩි වැඩි යහපතක් ලෝකෙට සිද්ධ වෙනවා. වඩා උසස් උසස් කෙනෙකුට ඒ පරිත්‍යාග කරන්න පුළුවන් නම්. අන්නේ පදනමේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සිල්වතුන්ට ගුණවතුන්ට දීම මහත්ඵලයි කියලා. නමුත් අද ලෝකයා ඒක අරගෙන තියෙන්නේ සිල්වත් ගුණවත් උතුමන්ට දුන්නෙන් පස්සේ තමන්ට වැඩි ප්‍රතිඵලයක් වැඩි ඵලයක් ලැබෙනවා. එතකොට මට ලැබෙන ප්‍රතිලාභය වැඩි කරගැනීමේ අදහසින් තමයි හුඟක් දෙනා සිල්වතුන් ගුණවතුන් හොය හොයා දන් දෙන්නට පෙළඹෙන්නේ. ඉතින් දැන් මසුරු පුද්ගලයාටත් මේ ආකල්පය අර තෘෂ්ණාමූලිකව මතුවෙනවා. සාමාන්‍ය අයට නිකන් දුස්සීලයින්ට දෙන එක සුදුසු නැහැ. සිල්වතුන් ගුණවතුන්ද කියලා සොයා බලා දන් දීමයි වැදගත් වෙන්නේ කියන කාරණය ඔහුගේ මනසෙත් ওই ආකාරයෙන් මතුවෙන. එතකොට ඔහුට ඒක හැඟෙන්නේ ඥාන සම්පන්න සිතුවිල්ලක් හැටියට. නායක හම්දුර ඒක මෙහිදී දක්වනවා. දන් දීතු අවස්ථා පැමිණි කල්හි මසුරාගේ సంతානෙහි විචේය දානතා වේශයෙන් විමසා දන් දීමේ ආකාරයෙන් ඒ මසුරු බව පහළවන්නේ. එයට රැවටුණා වූ මසුරා ප්‍රතිග්‍රාහකයන්ගේ සිල් සොයන්නට වන්නේය. දුකසේ සපයාගත් මේ ධනය අස්ථානයේ වියදම් නොකල යුතු නොකල යුතුය. දෙතොත් දිය යුත්තේ දානේ මහත්ඵල වන සැටියටය. සිල්වත කොම සොයා ඔහුට දෙනු මිස අනෙකෙකුට මේ ධනය නොදිය යුතුයයි අවස්ථාව ඉක්මවන්නේ. ඔහුගේ දීමත් ඒින්ම කෙලවර වන්නේ. එතකොට ඔහු කල්පනා කරන්නේ දෙනවා නම් සොයලා බලලා සුදුස්සෙකුට දෙන්න ඕන දුස්සීලයින්ට පෞකාරයින්ට දෙන එක සුදුසු නැහැ. ඒ නිසා සිල්වතෙක් හොයලා ගුණවතෙක් හොයලා දෙන්නට ඕන කියලා ඔහු තීරණය කරනවා. හැබැයි ඔහුගේ දීමයි ඔක්කොම ටික එතනින්ම ඉවරයි. සොයා බැලීමත් එතනින් ඉවරයි, දීමත් එතනින් අවසන් වෙනවා. ඉතින් ඒ නිසා දැන් අපිට මෙබඳු තැනකදී කරුණු දෙකක් ගැන අපේ අවධානය යොමු කරන්න ඕනේ. පළවෙනි කාරණේ තමයි විමසා බලා දන් දෙනවා කියන්නේ මොකක්ද? දෙවෙනි කාරණේ තමයි ඒ විමසීම ස්වરૂපේ මසුරුකම මතුවෙනවා නම් ඒක දුරු කරගන්නේ කොහොමද? පළවෙනි කාරණය ගත්තොත් විමසා බලා දන් දෙනවා කියන එකෙන් අදහස් කරන්නේ ඇත්තටම ඒතනත්තාගේ සීලය ගුණය විතරක් විමසන්න ගියොත් එහෙම මහබෝසත්වරුන්ට එහෙම කවදාවත් දන් දෙන්න වෙන්නේ නැහැ. දැන් ජූජක බමුණට තමන්ගේ දරුවෝ දෙන්න දන් දෙනකොට මේ මිනිහා සිල්වත්ද ගුණවත්ද කී කී හොය හොය බල බල ඉන්නට ගියා නම් ආයෙ කවදාවත් දෙන්න හම්බ වෙන්නේ නැහැ. ඊළඟට අර මකා දේව ජාතකයේදී රාක්ෂයාගේ කටට පනිනකොට මේ රාක්ෂයා සිල්වතෙද්ද ගුණවතෙද්ද මගේ ජීවිත දානයක් නෙදෙන්න යන්නේ. ඉතින් එතකොට වඩාත් හොයන්න එපා සිල්වත්කම ගුණවත්කම. ඉතින් තමන්ගේ ජීවිතේ පරිත්‍යාග කරන්න යනකොට ඒ තනත්තාගේ සිල්වත්කම හොයන්න ගියා නම් ඉතින් ඒ රාක්ෂා සීලවන්තයෙක් නම් මේ මිනිමස් කන්නල හැත්වෙයි එතකොට එහෙම හොයන්න බලන්න ගියොත් එහෙම බෝසත්වරුන්ට කවමදාකවත් දන් දෙන්න වෙන්නේ නැහැ. ඒ නිසා විමසා බලා දන් දෙනවා කියන එකෙන් අදහස් කරන්නේ අපි පූජා බුද්ධියෙන් දෙනවා නම් අපි සොයලා බලන එක හොඳයි. පූජාවක් හැටියට දෙද්දී ඒ ප්‍රතිග්‍රාහකයන් වහන්සේගේ සීලය, ගුණය සොයලා බලලා අපි ඒ ගුණයට, ඒ සීලයට කරන පූජාවක් හැටියට පූජා කිරීම සුදුසුයි. හැබැයි අපි අනුග්‍රහ බුද්ධියෙන් දෙනකොට අනිත් කෙනාගේ සීලය ගුණය නෙමෙයි බලන්නේ මේ දෙන දෙයින් ඇත්තටම යහපතක් වෙනවද කියන එකයි. අපි හිතමුකෝ දැන් කාට හරි අපි ගයක් හදලා දෙනවා කියලා. ඒතර පන්සලක් හදලා දෙනවා නම් පූජා බුද්ධියෙන් අපිට පූජා කරන්න පුළුවන් සිල්වත් ගුණවත් හාමුදුරනමද. ඒතකොට අපි අසරණ මිනිස්සෙකුට ගයක් හදලා දෙනකොට මේ මිනිස්සයා කොච්චර සිල්වත්ද ගුණවත්ද කියලා සොයලා බලන එක එච්චර ප්‍රායෝගික නැහැ. එතෙන්දී අපි බලන්න ඕනත්තේ මේ මිනිස්සයාට ගේ හදලා දුන්නහම අඩුතරමින් ඒකෙන් යහපතක් ඔහුට සිද්ධ වෙනවද? ඒකෙන් ඔහුට අබදරුවන් ටික පෝෂණය කරගෙන අයථා විදිහේ පව්කම් වලට යොමු වෙන්නේ නැතිව යම්කිසි සීලාචාර මිනිස්සෙක් හැටියට ජීවත් වෙන්න පුළුවන්. එතකොට අනුග්‍රහ බුද්ධියෙන් දෙද්දී අපි සැලකිලිමත් වෙන්න ඕන විශේෂයෙන්ම ඒ අපේක්ෂා කරන යහපත සිද්ධ වෙනවද කියන එක ගැන. සීලේ ගුණය ගැන හිතනවට වඩා. අනුකම්පා බුද්ධියෙන් දෙනකොට අපට සීලේ ගුණය ගැන හිතන්න අවකාශයකුත් නැහැ. ඒ වගේම අර විදිහට ලොකු යහපතක් ඒ තැනත්තාගෙන් බලාපොරොත්තු වෙන්නත් බෑ. ඒ අවස්ථාවේ අසරණ භාවයටපත් වෙලා ඉන්නවා. එතකොට ඒ අසරණ භවින් ඔහු මුදවා ගන්නට යම්කිසි අනුග්‍රහයක් දැක්වේ. අපි හිතමුකෝ දැන් යම් කිසි කෙනෙක් කුසගින්න ඉන්නවා කියලා. කුසගින්න ඉන්න වෙලාවට ආමේතන තසීලවන්තයෙක් නෙමෙයි නිසා කෑම දෙන්න හොඳ නැහැ. එහෙම බල බලා ඉඳලා හරියන්නේ නැහැ. ඒ වෙලාවට අපි මේ මිනිස්යාගේ කුසගින්න නිවන්නයි උත්සාහ කරන්නේ. සිල්වත් දුස්සීලද කියන කතාව නෙමෙයි. අන්න ඒ වගේ අපි විමසා බලා දන් දීමේදී පූජා බුද්ධියෙන් දෙනවා නම් ඊට අදාළ සීලේ ගුණය ගැන අපේ සිත පහදවාගෙන දෙන එක හොඳයි. අනුග්‍රහ බුද්ධියෙන් දෙනකොට අපි ඒ අදාළ යහපත සිද්ධ වෙනවද කියලා සොයලා බලලා දෙන එක හොඳයි. අනුකම්පා බුද්ධියෙන් දෙනකොට ඒ අවශ්‍යතාවය හරියට හඳුනාගෙන ඒ මොහොතේ අත්‍යවශ්‍යතාවය සම්පාදනය කරන්නට කරුණා මෛත්‍රිය දෙන එක හොඳයි. ඒ වගේම අපි යම්කිසි දෙයක් සාසනයේ અભිවෘද්ධිය වෙනුවෙන් කියලා පොදුවේ පරිත්‍යාග කරනවා නම් ඒ කියන්නේ ඒ වෙලාවේ අනුභව කරලා නිම කරන්නට නෙමෙයි යම්කිසි અભිවෘද්ධියක් සඳහා ගොඩනැගිලි ඉදි කරන්නට එහෙම නැත්නම් වෙනත් භික්ෂුන් වහන්සේලාගේ අධ්‍යාපන කටයුතු සඳහා ඒ වගේ දීර්ඝකාලීනව ප්‍රයෝජන ගත යුතු දෙයක් පරිත්‍යාග කරනවා නම් එතනදී අපි විමසා බලන එක හොඳයි. ඇත්තටම මේ කරන ආයෝජනය අපි අපේක්ෂා කරන යහපත සිදු වෙනවද මේක තුලින්? ඒකත් පස්සේ හොයලා බලන එක නෙමෙයි කල්ලාතුව හොයලා බලන්න ඕන. ඒ යහපත සිද්ධ වෙනවද නැද්ද කියලා. අන්න ඒ විදිහට දානේ පරමාර්ථය තමන් සන්තක දෙයින් අනුන්ට යහපතක් කිරීමයි. අන්නේ යහපත හරියට සිද්ධ වෙනවද නැද්ද කියලා විමසා බැලීම තමයි විචේය දාන කියලා හැබෑවට බුදුරජාණන් වහන්සේ අගය කරන්නේ. ඊළඟට දෙවැනි කාරණය තමයි අපි සිහිපත් කළේ මේ විචේය දානතා ස්වરૂපයෙන් මතුවෙන මසුරුකම අපි කොහොමද තේරුම් අරගෙන ඒක වළක්වා ගන්න කියන එක. ඉතින් ඒකට නායක හඳුරු මෙහිදී හොඳ වාක්‍යයක් අගට එකතු කරලා තියෙනවා. සිල්වතෙකුම සොයා ඔහුට දෙනු මිස අනෙකෙකුට මේ ධනය නොදිය යුතුයයි අවස්ථාව ඉක්මවන්නේ. ඔහුගේ දීමත් ඒින්ම කෙලවරවන්නේ. අන්න එහෙම අපිට වෙනවද කියලා හොයලා බලන්න ඕන. ඒ කියන්නේ අන්තිමට සිල්වතුන් ගුණවතුන් හොයලා දෙන්න හිතලා අන්තිමට ඒ සිල්වතුන් ගුණවතුන් පිළිබඳ සෙවීමත් එතනින් ඉවරයි දන් දීමත් එතනින් ඉවරයි. ඒ විදිහට හැමතිස්සෙම ඒ අපේ කල්පනාව නිසා දේවල් අපින් ගිලිහිලා ගිහින් තියනවද? ඇත්තටම මේ මගේ විමසා බැලීමත් එක්කලා මම අන් අයට වඩා උසස් කුසල් කරගෙන තියනවද? ඒ ගැන නැවත නැවත පරීක්ෂා කරලා බලන්න ඕනේ. එහෙම බැලුවොත් තමයි අපිට හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ අවසානයේ මේ විමසා බලා දෙන්න ගිහිල්ලා එකම අවස්ථාවකවත් Tamanට එහෙම පරිත්‍යාගයක් කරගන්නට තිබිච්ච අවස්ථා ගිලිහිලා ගිහිල්ලා තියෙනවා. එහෙමනම් එතන තියෙන්නේ විමසීමද එහෙම නැත්නම් මසුරුකමද කියලා සිතා බලන්නට අපිට අවකාශයක් හදාගන්න පුළුවන්කම තියෙනවා. විමසීමද නැත්නම් මගහැරීමට යන මසුරුකමද කියන කාරණාව හොඳින් විමසා බලන්නට කියන කතාවයි අපේ හඳුරන වහන්සේ කිව්වේ. හම්දුනේ අද වැඩසටහනේ අවසන් විනාඩි කිහිපයට අපි ඇවිල්ලා තියෙනවා. මේ වැඩසටහනේ අද මේ කොටස අපිට මසුරුකමේ කොටස අවසන් කරන්න ලැබෙනවා. අවසානයේ කතා කරන්න තියෙන්නේ පරාර්ථකාමතා වේශයෙන් වංචක මාත්සර කියන කාරණාව. දැන් මේ වචනත් හම්දුනේ මේ වන විට වරින් වර සුළු සුළු ප්‍රමාණයක් වශයෙන් මේ වැඩසටහන එක දිගට නරඹපු පිරිස වලට හොඳින් හුරුයි. කොහොමද හම්දුනේ අපි මේ කාරණාව පැහැදිලි කරගන්නේ? ඔව් මේකත් සහන් මහත්තයා අර ලෝභය ගැන කතා කරනකොට අපි සිහිපත් කළා. ඊළඟට ඊර්ෂ්‍යාව ගැන කතා කරනකොටත් මේ පරාර්ථකාමතා කියන කාරණය අපි කතා බහ කළා. එතකොට පරාර්ථකාමතා කියලා කියන්නේ අනුන්ට යහපතක් කිරීමෙහි කැමැත්ත. ලෝභී පුද්ගලයාට තමන් සන්තක දේ සුරක්ෂිත කර ගැනීම සඳහා අනුන්ට නොදී ඉන්න ඔහු එක එක පැති කල්පනා කරනවා. මසුරු පුද්ගලයා තමන් සන්තක දේ අනුන්ට නොදී ඉන්න ඕන නිසා මොකද මසුරාගේ මසුරා කැමති නැන්නේ තමන් සන්තක දේ අනිත් අය පරිහරණය කරනවට. එතකොට අනිත් අයට දීම වළක්වන්න ඔහු නොඑක ආකාරයෙන් කල්පනා කරනෝ ඒක නොදී ඉඳීමේ காரணා පිළිබඳ. ඉතින් එහෙම කල්පනා කරන කෙනෙකුට මතුවෙන එක්තරා ස්වરૂපයක් තමයි පරාර්ථකාමතා වේශයෙන් ඒ දුර්වලකම මතුවේ. පරාර්ථකාමතා කියලා කියන්නේ අනිත් අයට යහපතක් කරන අදහසක්. එතකොට දැන් යම්කිසි දුගියෙක් යාචකෙක් ඇවිදින් යමක් ඉල්ලුවොත් අසරණෙක් යමක් ඉල්ලුවොත් එහෙම නැත්නම් යම්කිසි අසරණ පුද්ගලයෙකුට යමක් දෙන්න කියලා යෝජනා කළොත් මේ මසුරු පුද්ගලයාගේ මනසේ මතුවෙනවා ඔය මිනිස්සුන්ට ඔහොම නිකන් දීලා පුරුදු කරන්න හොඳ නැහැ. එතකොට හැමදාමත් ඔය මිනිස්සු අනුන්ගෙන්ම ඉල්ලගෙන කන්න පුරුදු වෙනවා. නිකන් පරපෝෂිතව වෙනවා. ඒ නිසා ඒකෙන් අපි ඔවුන්ට කරන්නේ ලොකු අපරාධයක්. ඒ නිසා නොදී හිඳීමමයි ඔවුන්ට කරන යහපත නම්. එතකොට ටිකක් හරි උත්සාහයෙන් යමක් උපයාස අපයාගෙන අනුභව කරන්න පුරුදු වෙයි. ඒකෙන් ඔවුන්ට යහපතක් වෙන්නේ කියලා එහෙම ඔවුන්ට හිතෙන්න ගන්න. එතකොට අපි නැවතත් සිහිපත් කරනවා මෙහිදී එහෙම හිතන්නේ කපටිකමට නෙමෙයි ඇත්තටම අවංකවම ඔහුට හිතෙනවා ඒ දීමෙන් අනර්ථයක් සිද්ධ වෙන්නේ කියලා. නමුත් අවංකව ඔහුට හිතුණට එතන තියෙන්නේ මසුරුකමයි. අන්න ඒකයි වංචක ධර්ම කියලා කියන්නේ. එතකොට නායක හඳුරෝ ඒ කාරණේ මෙහෙම පැහැදිලි කරනවා දුගියෙකු යදියෙකු මගියෙකු කිසිවක් ලබා ගන්නු සඳහා මසුරා වෙත පැමිණි කලෙහි සමහර විට පරාර්ථකාමතා වේශයෙන් ඔහුගේ සිත්හි මාත්සරය පහළ වේ. එයින් වංචිත වූයේ නිකම් දී පුරුදු කළ කලෙහි මෙතෙම වඩාත් අලසෙක් වී හොඳටම කාලකන්ණියෙක් වන්නේය. දීම මොහුට කරන අපරාධයක්ය. ඔහුට කරන්නට තිබෙන එකම යහපත නම් නොදීමමයයි සිතා යදියාට අර්ථයක් සිදු කිරීමේ ආකාරයෙන් කිසිවක් නොදෙන්නේ. එතකොට ඉතින් ගාක් වෙලාවට සමාජයේ අපට පෙනෙනවා ඔය වගේ අර ධර්මය ආභරණයක් හැටියට එහෙම නැත්නම් ධර්මය ආයුධයක් හැටියට පාවිච්චි කරන්න පුරුදු වෙච්ච අය ඉන්නේ. එහෙම අයගේ කටෙන් හුඟක් වෙලාට පිට වෙන වචන තමයි මේවා. ඒ කියන්නේ නිකන් අපි දේවල් නිකන් දීලා නොමිලේ දීලා අනිත් අයට ඕනවට වඩා උදව් කරලා ඒ මිනිස්සු ඒතර කපටියෝ වෙනවා, කෛරාටිකයෝ වෙනවා, අලසයෝ වෙනවා, කාලකන්ණි වෙනවා. ඒ නිසා එහෙම කරන එක හොඳ නැහැ කියලා. ඒතකොට ඒ කියන කතාවේ යම් ඇත්තක් තියෙනවා. ඒ කියන්නේ නිකන් දෙන්න ගියන් පස්සේ අනිත් කෙනා ඒ අනුන්ගෙන්ම යැපෙන්න පරපෞෂිතයෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒක පුරුද්දක් කරගන්න. ඒක පුරුද්දක් කරගන්න පුළුවන්. ඒ නිසාම කපටිකම් කරන්න පෙළඹෙන්න පුළුවන්. දැන් අපේ රටේ අපි අපි දකිනවා සමහර වෙලාවට ඒ යාචක බව කියන එක අද ව්‍යාපාරයක් මට්ටමට පරිවර්තනය කරගන්න. ඒ එහෙම කරගෙන තියෙන්නේ අපේ රටේ මිනිසුන්ගේ අනුකම්පාව නිසා. එතකොට අපි මේක පෙර දිනක සිහිපත් කළා දැන් අර අර මේ සංඥා පූර්ව ළඟත් ඒ මාර්ග සංඥා පූර්ව ළඟ පවා දැන් සිංගමනේ යෙදෙන පිරිස් බිහි වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ ඒවා අපි වැඩිපුර අනුබල දෙන්න සුදුසු දේවල් නෙමෙයි. හැබැයි අපි පරිස්සම් වෙන්න ඕනේ ඒ සමාජයේ වරදින් මුදවා ගන්නවා වගේම අපේ මනස කොතනද තියෙන්නේ කියන කාරණේ ගැන. ඉතින් ඒව ගැන වඩ වඩාත් සැලකිලිමත් වෙන්න තමන්ට තමන්ගේ මනස ගැන ප්‍රත්‍යවේක්ෂා කරන්න මඟ සැලසීම සඳහා තමයි අපි ප්‍රධාන වශයෙන් මේ සුගත පද විවරණ වැඩසටහන තුළින් අතිපූජනීය රේරුකාණි චන්දුවල මහානායක හාමුදුරන්ගේ මේ වංචක ධර්ම පොත මූලික වශයෙන්ම සාකච්ඡාවට බඳුන් කරන්නේ. ඉතින් කුසල ධර්මවල වේශයෙන් කොහොමද Tamanටත් නොදැනුවත්ව මේ වංචක ධර්ම පහළ වෙන්නේ? ඒ නිසා අපි මෙහිදී නැවත නැවත ඔබට සිහිපත් කරන්න උත්සාහ කළේ අනුන් රවටන අදහසින් කරන ක්‍රියාවන් නොවේයි මෙතන වංචක ධර්ම කියලා හඳුන්වන්නේ. අනුන් රවටන අදහසින් කරනවා නම් ඒක තමන් රැවටිලා කරන වැඩක් නෙමෙයි. ඒක තමන් දැනගෙන ලෝකේ රවටන අදහසින් කරන. ඒවා ඒවා හඳුන්වන්නේ වංචාවන් හැටියට. මෙතන වංචක ධර්ම කියලා කියන්නේ අනුන් රවටන අදහස නෙමෙයි තමන්ම සද්භාවයක් හැටියට තමන්ගේ මනෝභාවයටම තමන් රැවටිලා. ඒක තමන්වත් දන්නේ නැහැ. අන්න ඒ බඳු දුර්වලකම් ගැන තමයි අපි මේ ඔබ සමග සාකච්ඡා කරන්නේ. ඉතින් ඒ නිසා මේවා තේරුම් ගන්න එක පහසු නෑ. අඩුම තරමින් මෙහෙම නැවත නැවත අහලා මේ දහම් පොතපත කියවලා ඉතින් මේ අහන කාරණාවලට විතරක් සීමා වෙන්නේ නැතිව මේ වංචක ධර්ම හා චිත්තපක්ලේශ ධර්ම පොත අරගෙන නැවත නැවත 10 12වරක් හරි කියවන්න හොඳට තේරෙනකන් එහෙම කියෙව්වට පස්සේ තමයි මේ කාරණා අපේ මතකේ සටහන් වෙන්නේ ඊට පස්සේ තමයි අපිට යම් යම් කටයුතු කරනකොට ඒ බඳු දුර්වලකම් අපේ මනසේ ක්‍රියාත්මක වෙනවද කියලා පරීක්ෂා කරන්නට පුළුවන් වෙන්නේ ඒ පරීක්ෂාව දීර්ඝ කාලයක් සිහිනුවණින් කරගෙන යනකොට තමයි අපේ මනසේ ඒ බඳු වංචක ධර්ම ඇතිවීම ටික ටික අවම කරගෙන වඩා නිවැරදි, निराවුල් අදහසකින් යුක්තව ඥාන සංප්‍රයුක්තව අපි කරන කුසල් දහම් කරන්නට අපට යම්කිසි ශක්තියක් ලැබෙනවා. ඉතින් ඒ සඳහා මඟ පෙන්වීමක් වශයෙන් තමයි අපි මේ වැඩසටහනේ පළමු ධර්ම ග්‍රන්ථයේ හැටියටම මේ වංචක ධර්ම පොත මාතෘකා කරගෙන මේ සාකච්ඡා පෙළ කරන්න අදහස් කළේ. අපේ හඳුරන් වහන්සේ අද දවස් පුරාවට මේ වැඩසටහනින් අපි මසුරු කමේ වංචක ප්‍රභේදයන් පිළිබඳව සාකච්ඡාවට ලක් කළා. අවසාන කරණාව හම්දුරන් වහන්සිතා තීරණාත්මක ලෙසට ඔබට කරුණු කිහිපයක් ඔස්සේ කිව්වා. විශේෂයෙන් අපිත් මතක් කළ යුතු කාරණාවක් තිබෙනවා. පැය 24 පුරා බණ කියන බණ ඇහෙන රටක් මේක. හන්දියක් හන්දියක් ගානේ බෝපැල බුදු පිළිම තියෙන රටක් මේක. නමුත් එහෙම රටක පැය 24 පුරා හොරකම්, මංකොල්ලකෑම්, මිනිමැරුම් දූෂණයන් සිද්ධ වෙන අපචාරයන් සිද්ධ වෙන රටක් බවට පත් වෙලා මේක. ඉතින් වරද කොතනද? වැරදුනේ කාටද? අපි මේ වැරද නිවැරදි කරගන්නේ කවදාද? එලෙස නිවැරදි වෙනවා නම් ගත යුතු පියවර මොනවාද කියන කාරණා ගැන ඔබට මට අපට අලුතෙන්ම හිතන්නට කාලයක් ඇවිදින්. ඉතින් ඒ සඳහා අවැසි කරන පළමුවෙන්ම තමා තමාට රවටන්නට නොහැකිවන ලෙසට තමන්ගේ ධර්මයන්ට තමන් නොරැවටෙන අන්දමට සකසා ගැනීම පළමු කොටම කළ යුතු කාරණාවක්. ඉතින් ඒ නිසා මේ වැඩසටහන පුරාවට අපි කතා කරමින් සිටියේ එවැනි වටිනා කරුණු කාරණා පිළිබඳව අද දවසේත් මේ සියලු කරුණු කාරණා අපට මනාවට පැහැදිලි කරන්නට දහම් කරුණු ඔස්සේ දහම් අවබෝධය ලබා දෙන්නට අප කෙරෙහි අනුකම්පාවෙන් මැදිරි පරිශ්‍රයට වැඩම කරන්නට දුණු නම කියනට අවසරයි අතිපූජ්‍ය ආචාර්ය කුකුල්පනී සුදස්සී ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට පාද නමස්කාර පූරකව ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම සියස නාලිකාවේ ගරු සභාපතිතුමන් ප්‍රමුඛ සමස්ත කාර්ය මණ්ඩලයව ඊ타මාත්ම ගෞරවයෙන් අපි සිහිපත් කරනවා. එලෙසින්මයි මේ වැඩසටහනට බැතිබර අනුග්‍රහය ලබා දෙන අනුග්‍රහක බවතුන් සියලු දෙනාවත් අපි තාමත්ම ගෞරවයෙන් සිහිපත් කරන්නේ දරුණු වන සමාජයකට දහම් පණිවිඩ රැසක් සමාජගත කරන්නට සිය සත්කාරශීලීත්වය බැතිසිතින් තිලන කරන අනුග්‍රහක බවතුන් සියලු දෙනාවත් අපි තාමත්ම ගෞරවයෙන් සිහිපත් කරනවා හේතුව අද සමාජයේ වියකී යන දහම් කරුණු මිනිසුන්ගේ හිතට ඉතා සූක්ෂම ලෙසට ඇතුල් කරන්නටයි ගන්න මේ උත්සාහය. ඉතින් කෙනෙක් හෝ මේ දහම් දෙසුම අසලා මේ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙලා මේ වැඩසටහන ඔස්සේ නිවැරදි මගට යනවා නම් ඒ සියලු කරුණු කාරණාවලට ඒ සියලුම දෙනා දරණ ප්‍රයන්තයට පින්නත් වේවි කියන වගත් අප ඊ타මාත්ම ගෞරවයෙන් සිහිපත් කරමින් අදට මෙලෙසට මේ වැඩසටහන නිමවටපත් කරනවා සමුගන්නා මොහොතේ ප්‍රාර්ථනීය ඔබට රටට යහපතක්ම වේවා